සමසක්ඛ ජීවත අරහත සම්මා සම්බුද්දස්ස නමස්කත් භගවතු අරහත සම්මා සම්බුද්දස්ස නමස්කත් භගවතු අරහත සම්මා සම්බුද්දස්ස යසීලවා සීලවන්තේස දදාති දානං ධම්මේන ලබ්ධං සුතං සිද්ධ අනිකන්දහං කන්න පලං උලාරං සංවේ දානං විපුල පලං නිදුනිස්ස අදා සිතින් සම්ලකාග්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුදමාහිමියන් වහන්සේ අමතා මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ සියර පූජාවක් නිමිත්තෙන් දේශනා කළ දක්ෂිනා විභංග සූත්‍රයේ ගාථාවක් නිර්දිකා කෙරේ. මධ්‍යමන සාහන උපසාරණාතකයේ සෙමෙන් දක්ෂිනා විභංග සූත්‍රයේදී ඥාන දක්ෂිනාවත මහ කල්හේ පිළිවෙතේ දේශනා කොට වදාරලා තිබෙනවා. මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආස්ත ජනපදයේ නිද්‍රෝදාරාම වැඩෙන්නා දාස්වල කල්පනා කළා. සාන්තිතුන් වහන්සේ ක්‍රියා කාලේ ඉතිදී හත්වෙනි දවසේ නවකමේ ස්වර්ගස්ත වුණා. උනා පසුම සිරිතේ මනල් අලක්කට කරන්නේ මමයි. අන්දේයේත් නෑයේත් පිටියේත් දෙවිතරියේත් මමයි. දැන් සරුවක්යන් වහන්සේ බුදුදාස පත්ලා සරණක් යන බුදුරත් මාලා විහිදෙන බුදුබලෙන් යුතුව එළමෙනිතෙන් පිට තමකලෝයාගේ නන්දනීය උතුමේ කන්තෙන් වැඩිෙන්නේ මේ මොහොතේදී මගේ අතින් සීලරයක් කරලා පූජා කරගන්න කියන හැඟීමෙන් අපසිලොන් ගෙන්වලා මුල් පිටලක් දෙවියලා සියද වස්ත්‍රයක් සම්පාදනය කළා. අකුණ්ඩ කණුව ගන්න පුළුවන් කමක් නැහැ කිසි කම්ලලා කරමින් කිමන රට ගැහුවා. තමන්ගේ පිරිසක් එක්කෙනෙක් දවසක් එක මුදුනේ තියාගෙන ආරාමයේ තනන වැඳ නමස්කාරයෙන් කියා හිටියා ස්වාමීන් වහන්සේ. මේක මගේ අති සම්පදනය කරගත්තේ සුගති තීරයක් සඳහා සකස් කර තීරයක් සඳහා මාත අනුකම්පාවෙන් පිළිගන්නට ඒවා කියලා කුම්පරයක් ආරාධනා කළා. කුම්පරයෙන් සරුවයන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. විකම් ප්‍රතික්ෂේප කළා නෙමෙයි. සංඝ ගෞතමයේ දේහි සංඝයේ දින්නේ අනන්තයේ පූජිතී ජීවිතවල සංඝය. ගෞතමයන් වහන්සේ මේක සංඝයාට දෙන්නේ. සංඝයා දිවෙමින් මටත් පූජකලා වෙනවා සංඝයාටත් පූජකලා වෙනවා කියලා. එලිලාවේ අනුදමාසුන්යන් වහන්සේ පැත්තකින් ඇවිත් වාඩි වෙලා වැඳගෙන සිටිනවා. ස්වාමීන් වහන්සේ වහන්සේ අනුගෝතමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිළිමයන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිතුරා හදාරදා පෝෂණය කළ මෞතුමිය. මෙතුමිය අනුකම්පාවෙන් සීලයේ සස්ත්‍රය පිළිගනු මැනව කියලා. සංගාමී සරුවත්යන් වහන්සේ දිග දේශනාවක් පැවැත්වුවා. මහා ප්‍රජාපති ගෝතමයන් වහන්සේ අතර පිළිස පිටතින් වැඳගෙන ඉන්නවා. අනුජනාහියන් වහන්සේ වැඳගෙන ඉන්නවා ආගෙන ඉන්නවා. සරුවත්යන් වහන්සේ දේශනා කළ ආනන්දගේ මේ ලෝකයේ තියෙන කෞද්දලික දාන මාත්‍රා. සංස්කාරන හතරක්. අත්නා විසුද්ධි හතරක්. සංගික දාන අතරින් කෞද්දලික දාන අතරින් පළමුවන්නේ බුදු සංඝාසයට දානයක් දීම. දෙවැන්න අපේ බුදු සංඝාසයට දෙන දාන. තුන්වැන්න රහතන් වහන්සේට දාන. හතරවැන්න රහත් මාර්ගය තුනා පිළිපින්නට දෙන දාන. හත්වැන්න අනාගාමී වහන්සේට දෙන දාන. හතරවැන්න අනාගාමී මාර්ගයෙන් සඳහා පිළිපින්නට දෙන දාන. ඊළඟට අසදාගාමී වහන්සේට දෙන දාන. සතරදා මාර්ගය සඳහා පිළිපදින්නට දෙන දාන. සෝවාන් ආර්යයන් වහන්සේට දෙන දාන. සෝවාන් මාර්ගය සඳහා පිළිපදින්නට දෙන දාන කියලා පහක් ඉතිරි තියෙනවා. ඊළඟට ඉස්ලෙක් වෙනකොට මේ නවන ජහානලාභී තාපක කෙනෙකුට දෙන දාන. ඊළඟට අලෝක නවන නිත්‍ය ජීවිතය රකින්නට දෙන දාන. මහතුන් වෙනකොට අනුගතවල සංකතියලක් නැති මනසෙන් වෙදෙන බාලය. ආහතර මේක තීසංගත ප්‍රතිවෙදෙන බාලය. ත්‍රිකං කටගත ආහාර වේලක් දුන්නොත් මෛත්‍රියෙන් සනායි ආත්ම කීයක් ආධිවර්ණ චතුලක්ක් යාගෙන දෙනවා. සංකතියලක් නැති දෙතිලි මනුස්සයෙක් ආහාර වේලක් දුන්නොත් 7000ක් ආධිවර්ණ චතුලක්ක් යාගෙන දෙනවා. අන්ත සීලය රකින්න බෞද්ධ බෞද්ධ නොවන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් ආහාර දහහක් ආයුරින් පිට බල ප්‍රඥාගෙන දෙනවා. බෞද්ධ නොවන තාපස කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අහම්බාව කුසල ලක්ෂයක් ආහාර ආයුරින් පිට ප්‍රඥාගෙන දෙනවා. ඊළඟට බෞද්ධයාගේ කතා සෝවාන් මාර්ගය සඳහා පිළිපැන්නකට දෙන දානනේ ආභාව අසංකීයක් වාර ආයවරින් කුසල ප්‍රඥාගෙන දෙනවා. මේ ප්‍රයදේ කලෝවන් කුලයට සම්පූර්ණයකට දෙන දාන. මේ ප්‍රයදේ සබදාගා මාර්ගයට සංසිද්ධාන්නකට දෙන දාන නෙමෙයි මුන්නක තේල තේලට ගිහිල්ලා ආයවත්යන් වහන්සේ දෙන දානේ තේලින් කෞද්දල දානයන්ට වඩා අග්‍රයි. ඒකයි ආදා දෙන අනුකේ වාර අනුකේ වාර අනිතට දෙන දෙනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ආනන්දයේ පෞද්ගලික දාන සියල්ලට වඩා සංඝාර මුනිතක දෙන දානයෙන් පහළයි. දෙමින් සංගීත දාන වරහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැඳ වාඩි කරලා විස්සංඝාතයි විස්සංඝාතයි උදතොල් සංඝාත දෙන පෞද්ගලික දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ නැති විටද විස්ස විස්සන උදෙන් සංඝාත දෙන සංගීත දානයක් තියෙනවා. විස්සනාතලාට පමණක් සංගීත දානයක් දෙනවා. විස්සනෙන් වහන්සලාට පමණක් සංගීත දානයක් දෙනවා. වික්ෂුන් වහන්සේලාගෙන් ලෙසමයි කියලා ගණනක් ඇතුවත් වික්ෂුන් වහන්සේලාගෙන් ලෙසමයි කියලා ගණනක් සම්බන්ධන සාධික දානයක් දෙනවා. වික්ෂුන් වහන්සේලාට පමණක් වික්ෂුන් වහන්සේලා මෙතනයි කියලා වෙන් කරගෙන සාධික දානයක් දෙනවා. වික්ෂුන් වහන්සේලා මෙතනයි කියලා ගණනක් ඇතුව වෙන් කරගෙන වික්ෂුන් සංඝාරගෙන සාධික දානයක් දෙනවා. එන්න සංස්කාරන වාරත්තම එකක් තියෙනවා. සීලවන්ත ගුණවන්ත කර්මලා පමණක් නෙමෙයි අනාගතයේදී සාතාව සම්පත කියන ඉතිරි දුක්ඛෝන් වහන්සේලා වුණත් ඉන්න කාලෙක සංඝාගේ ගුණ පිළිතරලා පිළිතුරු කරගෙන සංඝිත දානය දුන්නත් මහත් කාල වෙන බව පහදා දුන්නා. ඉතින් ඒ කාලෙ හිත හදා ගන්න කමතෙක් නැහැ කියන සඳහන් වෙනවා. ඊළඟට දක්ෂනා විසුද්ධි හතරක් දේශනා කළා. පළවෙනි දක්ෂනා විසුද්ධියේ දායක තත්වයේ සීලවන්තයි. දානවත්ය ධාර්මිකයි. අධ්‍යාව නුවණ තියෙනවා. නමුත් පිළිගන්න අය සීලයක් නැහැ. පිළිගන්නේ පිළිකල් සැපේ. නැත්නම් දුකින් මිනිස්සේ එවාගේ සීලයක් නැති කෙනෙකුට ආහාරයක් හරි යම් කිසි දෙයක් දෙනවා. එතකොටින් පරිත්‍යාගය තමන්ගේ පැත්තෙන් විසුද්ධියකපත් වෙනවා මහත්ඵල වෙනවා. ඒක සුදුම ආරාධනෝ දන් දෙන්නේ නමයි. මහරජුගේ දන් දුන්නේ ඉලක්කම සාධන නෙමෙයි. ඊයතා දන් දුන්නේ නුඹලාටම ආව කීලයක් නැති ආත්මයන්ට. මුද්‍රව කම්පාරම් කියන කේල වේදානේ මහත්ය උනා. අපිට මහා දාන දුන්නේ අසුතෝත ගණන් දුගී මන්ගේ අතරම අනාසමන්ද. ඉලාසගේ තෙත්තේතලා පිරිසිදුනිකාම් මහ පොළොවේ සම්පාවුණා. නිරුද්ධ කරන් දඬු දෙන්නා දන් දුන්න කුලවත කොටනේ ජීවිත බ්‍රාහ්මණය මහපොළොව දෙකා වුණා. කුලයේ අලස්මාවල සිද්ධාන් වෙනවා ආයත සත්‍යයෙන් දානේ මහත්ඵල වෙනවා. කුලෙත් සංස්කාරයේ සීලවන්ත නැහැ. ආනවස්තුවක් ධාර්මික නැහැ. කිසිම ගන්ධාවක් නොලත් නැහැ. ලබන්නේ සීලවන්තයි. එතකොට සීලවන්ත ප්‍රතිග්‍රහකයන් වහන්සේ දෙපැත්තේ මේ දානේ මහත්ඵලයි. සංකාලයේ සැලෙනවිල අතබැඳිලා තියෙනවා දිවි රැද්දේ. අවුරුදු 55ක් මේ පුද්ගලයා දිවි බෑන සහතේමයි තෙලි. ඊළඟට භාවතුමන කියන රහතන් වහන්සේ ත්‍රිපිටා වැඩිහාම ආර තුනක් මේ දිවි රැද්දා දන් දීලා තිබුණා පිළිපාතිනානේ. අපි අවසාන දවසේ මරණසාරණ මොහොතේදී අනස්පත් අවුරුද්දක් කළ ඒ ආනන්දා සතුටේ අමතක වෙලා තුන් වරක් කාලතුමන ආරතන් වහන්සේගේ පින්නිසාරයේ පිළිගැනීමට පිළිවෙලා සුරතියකට ගියා. මොනවාගේ අතිංග්‍රාධිපත්‍යයේ තැනකින් වේදානේ මහත් කල වෙනවා. ඊළඟට ආසතත්වයෙන් සීලවන්ත නැහැ. සාමවස්තුවක් පිළිත විභාගිනක නෙවෙයි. සද්ධාවනෝනක් නැහැ. ලබන්නොත් සීලවන්තයෝ නෙවෙයි. එමනම් මේක ගැටයක් වෙන අල්ප ආනිසංස දෙමෙදෙන තුන්වෙනි දක්ෂනාරිත කියයි. ඒක සිනන්දම කියලා දුර වෙලයි. අනේ දාසක සාදාන්නේ හතුරෙන් දක්ලා විද්‍යයි. යෝ සීලවා සීලවන්තේ සුබදාක දානං ධම්මේන ලබ්ධං සම්ලසිතෝ. අනිතද්දාං සම්මපලං උලාරං සංවේ දානං විපිපලන්ත දෙමි. දාසකපත්තේ සීලවන්තයෝ සීලවා. සීලවන් සුද්ධදාක දානං ප්‍රතිග්‍රහ සත්‍ය සීලවන්තයෝ අන්නේන ලද්දා අහමින් ලැබුණු දාන වස්තුවක් නම් දෙනවා. අනගින සිතන්නේ සිත තුනුරුවන්ගේ දුලස්කන්ධයේ සිතේ දරාගෙන මුතිය පැහැදිලිෙන් දාන දෙනවා. අභිසද්ධාං කුණකලං විලාරං ආන දක්ෂනාවේ ලෞකික ලෝකෝත්තර ආනිසමත නුවණින් පිළිගෙන දාන දෙනවා. අනුවේ දාන විපුල කලන්ති භූමි සියලුම දානයන් වඩා එම දානය මහත් ඵල දානයට දේශනා කරමි. ඒකයි බුදුරජාණන් වහන්සේ ධාතාරෙන් දේශනා කළේ. මෙන්න කර්ම පහක් වෙන දානය මහත් ඵල දීමේ කල්ද. සමන් සීලවන් කිරීම, ධාර්මික රත්නයක් නැවීම, ප්‍රකාශය ඇතුව දාන දීම, ආමික සම්පදාක්නා නුවණ ලැබු කරගෙන දාන දීම සහ සත්‍යගත තත්ත්වයේ සීලවන් කිරීම. අනුරුද්ධ ශාසනය ගැන දෙන්නා මෙන්න මේ විදිහටම සාහිත්‍යම සඳහන් කියලා. වික්‍රම මහත්තයා කියලා වන්දනාන සමව සීලයක පිහිටහත් ලක්ෂණාන සමව මේ දාන වස්තුවක් ධාර්මික නම් සත්‍යත්‍ය ගුණ පිහිටක් කරමින් සිටින ප්‍රසාදයෙන් යුක්ත නම් ආනන්ද දක්නා නුවණින් යුක්ත නම් මේ කර්ම පහ විශේෂයෙන් බුද්ධ ශාසනය ඇතුළත තියෙන තින්කන්තල පවතිනවා. මෙන්නත බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ දේශනේ පැවැත්වු වෙනාවේ මහා ප්‍රජාපති ගෝඨියන් වහන්සේටත් අනගමයන් වහන්සේටත් මේ බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශනයේ වාස්තේ ප්‍රතික්ෂේපයේ හොඳට පිළිගන්නවා. අන්නේ ජීවරය බුදුරජාණන් වහන්සේ උදෙසා සම්පූර්ණ කරනකොට බුද්ධ පූජා පිළ සම්පූර්ණයි. ඊළඟට මේක සංඝයාට පූජා කිරීමෙන් බුද්ධ පූජාමය පිළක් ලැබෙනවා. අන්නේ ජාකාර ආනිසංසය ලබා දෙන පිළිකාවේ එදා කීවර වස්ත්‍රයේ කරුවක් යන වාස්ත්‍රයේ සම්ජාත දෙන්න කියලා නියම කිලේ. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළේ කරන්න යෙදෙන්නේ අතන තෙම්පන් මහත්ය කරගැනීම තෘෂ්ණයි. ඒකෙන්ම ඉලකංගත කුසලයක් ආහාර වේලක් දෙනවා පිටිපිට දියන් දුන්නා නම් තමන්ගේ පැත්තෙන් එක්මහත් කල වෙනවා. දැන් ගෙදර පූජේ හදනවා නම් අනිත් පූජකට කරන දෙන්නේ නියෝ අල්ලස්වා කියලා එහෙම නෙමෙයි. මේ පූජා හදන්නේ නුවර හසුරවනවා. මෙතෙන්දා කියන්නේ පෙර ජාතකද මිනිස්සෙක් වෙන්න ඇති. සාපිත රජකෙනෙක් වෙන්න ඇති. අද රජලලක් වෙන්න ඇති. බබලලක් වෙන්න ඇති අනන්ත වාරවල. සංකාර දෝෂේ නිසා දැන් හතර දාසෙන් වැඩිගෙන දුක්ඛිත කුණාකටෙන් දරගන්න අවාසනාවක් ඉරකල් සතු කුණල්ම මම අනන්ත ආනිමේ වාගේ තීකන් වෙලා හිඳලා කියලා. මතුවටත් වෙන්න පුළුවන්. සීතාමන් මෛත්‍රී කරුණාමය සත්‍යයට කාලෙක දෙයක් දෙනවා මොහොත දිව්‍ය ඖෂධයක් යන වෙලා කුසලසිත පහළ වේවා සුගතියක් වේවා කලමින් කුරන් ලැබේවා අතර දුකින් මිදී නිවන් දැකේවා කියලා සත්‍යයට මනස කියනවා අතෙන් තමන් දේශිත ඥාන සම්ප්‍රයුක්තයි ආගේන සද්ධාවක් තියෙනවා පූජාකදී සද්ධාව නෙමෙයි ආනිසංකතරිය පිළිගන්නේ නේ සද්ධාව මම පරිපාලනයක් දෙනවා ධාර්මිකය උත්තර සතරදෙන දේතාවා මහත්ඵල වේවා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා අනන අනුභව කළ අතකෝදලා භාජනේ සෝදලා ගමී සෝදලා ඉවත දානකොට මේ කාමවල නිදුල් වල අන්තිම වල ඉන්න කුඩා කතුන් මේ කාමක රසය නැත්නම් නිදුල් රසය අන්තිම කුදේවාත් දානවා. ඒකට ඒක කාමකාන්ත දෙන ආත්මභාව 100ක් කාමකාන්ත දෙන දානයක් වෙනවා කියලා සඳහන් වෙනවා. කලකරමක බුදුරජාණන් වහන්සේ අපට පිළිදෙස් කියලා තියෙනවා හැම වෙලාවෙම කරන කියන හැම කටයුත්තකදීම හිත පිරිසිදු කර ගැනීම සඳහා අතිමන්ත්‍රයේ කියන උපදේශය. ඒ අනුව සම්මතා දැන් දුන්නේ කිනතෝ නේ. සම්මා සම්මතතුමා රාජේ සම්මා කරන නෝනා මහත්මයා ඉස්ස දහසක් වැඩි සතු උදාහරණාවිය ඇතුව නමුත් අදිනෝ දලකේදී වෙන් කරගෙන නවා ඉන්නවා කියන කරගත්තා. මෙන්න ශ්‍රද්ධාවෙන් නුවණින් සදන්නා පින්කමක් ආශිර්වාද කරපු පින්කමක්. සීකරණා උයන ආරණ්‍ය සදනාසන සිත්ල සංගරත්න වැඩම කරලා ගත්තා. සමදේ මම වදින ඇති දැන් වදින ඇති මග බලාගෙන මේ දානවත් සංවිධානය කරගත්තා. සංගරත්නයේ දුක්ඛමේ සිටේ පැහැදීමක් ඇති වුණා. අපට ලැබෙන ලෝක ධාතුව නෙලා ගැනීමට හේතුන තින් උපත් අපේත වදින අනේදි කියන්නේ අනාථාපියතේ සම්මන සමග පරම්පරාවේ ගුණස්කන්ධය සුතන නගාවල සාදවා ගත්තා. සුරාදවා අතුම්පනවා පිළිවිලා වඩා හඳුරුවා. සිද්ධ පූජා පැවැත්තුවා. සමාජයෙන් දැන් මේ මහාන වස්තු පිළිගන්වා බලඳවා උත්සාහ කළේතුවා. පිළිකර භාණ්ඩ පූජා කළා. මේ සීලයක තීතා බන්ධජන සවන් දුන්නා. දාන සීල භාවනා සුතන ක්‍රියා තුනම දෙන්නේ සම්පූර්ණයි. ඒ කියන්නම සෝමනස්කාගත සිතින් සිද්ධ වෙනවා. ඥාන සංකේත සිතින් සිද්ධ වෙනවා. මම දෙන්න පුළුවන් පිටියේ සෝමනස්කාගත ඥාන සංකේතය. මම දෙන වෙලාවෙත් එකමයි, ගන්ධී ලාලකාමෙත් එකමයි. මුලින්ම අවස්ථාවන් ඒ විදිහට තමයි කියන්නේ නැද අවස්ථාවේ උත්‍රික්ෂණය. ඒකට කියනවා ත්‍රිේක උත්‍රික්ෂිතකලේ කියලා. ඉතින් ලැබෙන ආනිසංස හිපේතයි. ත්‍රිේක උත්‍රික්ෂණය තමයි උත්‍රික්ෂිත ලැබෙන්නේ. අනෙක් ජීවිතයක් ලැබුවත් වටිනා උතුම් ජීවිතයක්. දෙලවත්යට ගියත් උතුම් ජීවිතයක්. අම්බන කන්ටත් උතුම් ජීවිතයක්. එවැගේම ඒකෙන් බලාපොරොත්තු වෙනවා නම් විසාම සමාපත් ඒවා සුදා ගන්න මේ ගෘහයට උත්කෘෂ්ට දෙකේ හේතු වෙනවා. මාර්ග කාමයන් ගන්න දෙකේ හේතුවා. මේ හේතු පුත්‍රයේ ඇතුලේ ආර්ය අෂ්ටාංග මාර්ගය පළතිනවා. ඔන්න තියෙන ප්‍රඥාව සම්මා දිට්ඨියයි. එතන තියෙන විහාරකය සම්මා සංකල්පනාවයි. එලෙහිතේ තියෙන විදිය සම්මා වායාමයයි. එලෙහිතේ තියෙන සතිය සම්මා සතියයි. එලෙහිතේ තියෙන සදාති සම්මා සමාධියයි. ඒකයි කිරීමේදී භාවිත කරන වචන ප්‍රභාවාදෙන්තර වචන. එලෙහිතේ තියෙන වචනෙන්තර වචන. සිද්ධාතනෙන්තර වචන සංකල්පයෙන්තර වචන සම්මා වාචාවයි. ඒ ප්‍රතික්‍රියා සඳහා අපතන හිත්න ශරීර යදනකොට ආය ශරීර යදනකොට සීතියෙන් සම්මා සම්මාන්තයයි. ඉදා සිටින් ඉන්නලා හිත පිරිසිදු බැවින් ජීවත් වෙන මොහොතේ සම්මා ආදීයයි. මේ දෙක තුන්කමක් දෙමින් අපි සිද්ධ කළ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සිටේ දින කර ගැනීමයි. එනි සිතාසනයක් ගන්න සංස්කෘත ගණන් කරගන්න තියෙන සංකාර බින්නල සිටේලා අපර නිවන සානිත වෙනවා. ඒ සතර ගමන සිදු වෙන දුක් සත්‍ය අවබෝධ වීමයි. ගමන කල්ප කෝටි ගණන් සිතන ප්‍රයන්නේ කියන කෙලෙස් නිය වේදවා. ඒක සම්මදේ සත්‍ය අවබෝධයයි. ගමන පිටක් සත්‍යාන ආර්ය සත්‍ය මාර්ගාංග වැඩිනවා. මාර්ග සත්‍ය අවබෝධයයි. සිතක්ෂණයක් ගානේ කාන්ත නුවණට අපි සම්මත වෙනවා. නියෝද සත්‍ය අවබෝධයයි. සම්බුදු සත්‍ය දෙදෙනා රහතන් වහන්සේලා අවබෝධ කරේ ආදි සත්‍ය අවබෝධය දක්වාම සිත්තු ලෞකික දේශෝත සම්පත් නෙලා ගැනීම උතුම් නිදානයක් වෙන නිදානයක් කාර්ම නිදානයක් කර්ම නිදානයක් සමාපදිතෙන් අද දවසේ නිදාන් කර දක්වාසය සතුටුවන්නට පුළුවන්. අපේ සම්පතේන අතර මෙතිකින් මේ රැස්නක් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අග්‍රාපනේ මෙතනින් ජීවත් වෙන බුදු සසුන සම්මතේ නොකෙදී අඳුර නැවි අතුරු දාන්නවි මොනම බලවේගයකින්වත් යටපත් නොවි සංගම්මලෙන් හිරිකඳු මඩලෙන් විදුලෙන් බඩලෙන් අපරාධයට විරාජිතමාද දෙන්නා ලැබිකලා ශ්‍රී ලංකා ජීවිත ධර්මයේ තුලේ බුදු සිතන සාරතිවා කියලා සිදවෙන් ප්‍රාර්ථනා කරමි. සාතන බාරදාගේ සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන අන්දතොත්තම සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ කරමින් අනිකතක ධාරී වෙමින් ඥාන විඥා මාර්ග පිළ ලැබෙනින් සදාමාලයේ ලෝක දෙදාගෙන සීලේ අපරස්තර ගන්න දෙතන ආශිර්වාද පූජාවක් වාසයන් අයිතිරේ පවත්වනවා.